එහෙමයි ස්වාමීන් වහන්සේ වැටුණා. තව කුංචි දෙයක් අහන්න තියෙනවා. වහන්ස වේලාව නම් ඉවර වෙලා තියෙන කාල වේලාව. දැන් ගොඩක් වෙලාවට දැන් ඊට අමතරව සාමාන්‍ය ජීවිතයේ හැම මොහොතක් මොහොතක් ගානෙම අපි මේ උපේක්ෂා සහගත හිත හදා ගන්නවා කියන එක අපි කොහොමද ස්වාමීන් වහන්සේ මේ කියන්නේ කරන්න ඕනේ? කියන්නේ මේ සංස්කාර ධර්ම හේතුපත්‍යයෙන් හටගන්නේ එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගන්නකොට මේ මම මට ඕන විදිහට මම කැමති විදිහට මගේ ආකෘතියට අනුව නෙමෙයිනේ දේවල් සිද්ධ වෙන්නේ. එතන තියෙන හේතු ප්‍රත්‍යයන්ට. එතකොට අන්නේ ධර්මතාවයේ තේරුම් අරගෙන ඒක පිළිගන්නට මනස ටිකෙන් ටික පුහුණු කිරීම. ඊළඟට ඒ හටගත් සංස්කාර ධර්මයන් කිසිවක් සදාකාලික නෑ. ඒක කුසල සංස්කාරයක් වුණත් අකුසල සංස්කාරයක් වුණත් ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් වහා බිඳී යනවා. ඒවා සදාකාලික දේවල් නෙමෙයි. ඒ අනිත්‍ය ලක්ෂණය මනවින් තේරුම් ගැනීම සහ ඒක මනසට තහවුරු කර ගැනීම. ඊළඟට අර අනාත්ම ධර්මය. ඒක තමයි අපි මුලින්ම කිව්වේ මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් කියලා දෙයක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන සංස්කාර ධර්ම ටිකක් විතරයි. කියන මෙන්න මේ කාරණා සිහි නුවණින් හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා බලන්න ඒක තමයි විදර්ශනා කියලා කියන්නේ. අන්න ඒ විදිහට විමස විමසා බලන්න පුහුණු වෙනකොට තමයි අපට මධ්‍යස්ත ගුණය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මේ මධ්‍යස්ත ගුණය අපි තුල නැති වෙන්නේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් අරගෙන තණ්හා මාන දික්ටි මතු කරගන්නවා අපි ඒ තුලින්. එතකොට අර අර ඒ සිදුවෙන දේ අපි මමත්වයෙන් පුද්ගලත්වයෙන් තමයි ගන්නෙ මට මේක හානියක් මට මේක පීඩාවක් මට මේක අවඥාවක් එතකොට මේගොල්ලෝ මෙහෙම කළාම අන්තිමට වටයි දුක් විඳින. එතකොට හැමතිස්සෙම අර සක්කාය දිට්ඨියත් එක්ක මේ අර්බුදය නිර්මාණය. ඊළඟට මානය සංසන්දනය කරන. ඊළඟට තෘෂ්ණාව අර තමන් රුචි කරන ආකෘති තුල දේවල් පවත්වන්නට වෑයම් කරන. ඉතින් ඔන්න ඔය වගේ මූල කාරණාත් එක්කලා තමයි අපේ මනසේ මධ්‍යස්ථ භාවය ගිලිහෙන්නේ. ඉතින් ඒව ඒවායේ තියෙන નિસරු බව, ඒවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. එතන සත්‍යයක් පුද්ගලික ආත්මයක් නැති බව. හේතු ප්‍රත්‍යයෙන් දේවල් හට ගන්නා බව හටගත් ධර්ම වහා නිරුද්ධ වෙන බව මේ කරුණු පිළිබඳව දිගු කලක් අපේ මනස විදර්ශනා මූලිකව මෙහෙවනකොට මෙහෙවනකොට තමයි අපිට මේ ධර්මතාවයන් පිළිබඳව ඒ ඒ මොහොතේම මධ්‍යස්තව දකින්න පුළුවන් ගතියක් ඇති වෙන. ඉතින් විකල්පයේ හැටියට අපිට ප්‍රගුණ කරන්න තියෙන සති සම්පජඤ්ඤයමයි වෙන වෙන විකල්පයක් නැහැ ඒක. හරි ස්වාමීන් වහන්සේ